ධර්මයේ දන්නෝ බවට පත්වීම පිණිස නෙමෙයි අපිට අවශ්‍ය වෙන්නේ මේ ධර්මය දැනගන්නට දැනගන්නට ධර්මය ඉගෙන ගන්නට ඉගෙන ගන්නට අපේ පුද්ගල බව දුරු වෙලා ආත්ම සංකල්පයන් දුරු වෙලා අපි පය පිස්නා බිස්නක් බඳු මනසකටපත් වෙන්නට ඕනේ එතකොට ඒ තුල තමයි අපේ ಗುಣධර්ම වැඩි වීම සිද්ධ වෙන්නේ. එහෙම නැති වුණොත් තවත් එක ධර්මය අවබෝධ කරගත්ත පුද්ගලයෙක් ලෝකෙ බිහි වුණොත් ඒක මේ ධර්මය අපි අවබෝධ කරගන්න නැතුව ඊතර වීම පිණිස තියෙන ධර්මයේ කරේ තියාගෙන ඊතර නොවි ඉන්න කෙනෙක් වගේ හරියට ඒ නිසා අපිට මේ ධර්මයේ දැනගන්නකොට අපි බොහොම අවංක වෙන්නට ඕනේ ඒ වගේම බොහොම අනතිමානී ගුණ ධර්ම වලින් යුක්ත වෙන්නටත් අවශ්‍ය වෙනවා. එතකොට තමයි මේ ධර්මය නිවන් දැකීම පිණිසම අපිට යොදා ගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැති වුණොත් බොහෝ වෙලාවට අපිට ධර්ම පදයන් අරගෙන අපි නොඑක් ආකාරයට පුද්ගල බව වැඩි කරගෙන පමණක් පවතිනවා. ඒ නිසා අපි ආශ්‍රව ධර්මතා ටික දුරු වෙන විදිහට කෙලෙස් දුරු කරගන්න පැත්තට මේ දහම් පරයය අහන දහම් පරයය කොහොමද ආශ්‍රව දුරු වෙන විදිහට හේතුවක් වෙන්නේ කියන අවබෝධයෙන් යුක්තව ශ්‍රවණය කරනවා නම් ඒ අවබෝධයෙන් යුක්තවම දරා ගන්නවා නම් ඔබට යහපත් අර්ථයකට මේ ධර්මය හේතු කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැති වුණොත් මේ ධර්මයෙන් ලැබෙන ඒ යහපත් අර්ථය ලබා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. අපි දිගින් දිගට සාකච්ඡා කළා ඒ ධම්මසංගණි ප්‍රකරණයේ රූපකාණ්ඩයේ විග්‍රහ විග්‍රහයන් පිළිබඳව ඒ දුවිදේන රූප සංගහෝ කොටසේ මාත්‍රිකා අපි කතා කරලා ඒ දුවිදේන රූප සංගහෝ කියන කොටසේ අතිරූපං අජ්ජත්තං අතිරූපං බාහිරං කියන දුකේ අරගෙන ආධ්‍යාත්මික රූපයක් තියෙනවා බාහිර රූපයක් තියෙනවා ආධ්‍යාත්මික රූප කියන්නේ මොනවද මේ ආධ්‍යාත්මික ආයතන ටික ආධ්‍යාත්මික රූප හැටියටත් ඒ වගේම බාහිර රූප කියන්නේ මොනවද? ඒ අනිකුත් සියලුම ධම්මායතන පරියාපන්න උන සහ අනිකුත් බාහිර සියලු රූප බාහිර රූප හැටියට විග්‍රහ කළා. ඊට පස්සේ අද ඊළඟ මාතෘකාව කතමන්තං රූපං ඕලාරිකං ඕලාරික රූප මොනවද? ඒ වගේම කතමන්තං රූපං සුකුම සුකුම රූප මොනවද? ඕලාරිකයි කියන්නේ රළුයි කියන එක රළු රූප මොනවද? සියුම් රූප මොනවද? එතකොට රළුයි කියන්නේ වස්තු භාව වශයෙන් රළු ස්වභාවයට. එතකොට මේ චක්කායතනය ප්‍රධාන කරගත්ත මේ රූප ධර්මතා ටික පොට්ටබ්බායතනය ළඟට එනකන් ඒ කියන්නේ පොට්ටබ්බායතනය කියලා කිව්වේ චක්කුසෝත ගාන ජීවහා කාය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේ රූප ටික ඕලාරික රූප හැටියට රළු පැවැත්මවල් වශයෙන් රළු මට්ටමේ රූප හැටියට විග්‍රහ කරනවා. කතමන්තං රූපං සුකුමං සුකුම රූප මොනවාද? ඉත්තේන්ද්‍රිය පුරුසේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය ආදී උපචේ සම්පති ජරතා ලහුතා අනිච්චතා ආදී මේ සියලු රූප ධර්මතා ටික අයිති වෙන්නේ සුකුම රූප කියන ගණයට ඒ විඤ්ඤාති රූපයන් ඇතුළු මේ රූප ධර්මතා ටික සුකුම රූප කියන ගණයට යන්නේ ඒ රූප සියුම් අවබෝධයට දුෂ්කරයි බොහොම සුකුම මට්ටමින් පවතින රූප ඒ නිසා ඒ රූප සියල්ලක්ම සුකුම රූප ගණයෙන් කතා කරන්නේ ඊට පස්සේ කතමන්තංගෝ උපන් দূරේ දුර රූප මොනවාද අර සුකුම රූප කියලා කිව්වනම් යම් රූප ධර්මතා ටිකකට ඒ සුකුම රූප ටිකම තමයි දුර රූප හැටියට දක්වන්නේ මොකද ඒක දුරයි කියන්නේ එකක් තමයි මේ අවබෝධයට ඇති දුෂ්කර බව නිසා තමයි මේ රූප දුර රූප කියලා කියන්නේ. කියන්නේ ස්ථාන වශයෙන් දුර පිහිටි අර්ථයෙන් නෙමෙයි මේ රූපවලට දුර රූප කියලා කියන්නේ මේ දුරනුබෝධ අර්ථයෙන් අවබෝධයට බොහොම දුෂ්කරයි අවබෝධයට බොහොම දුරයි. අපිට රූපායතනය අවබෝධයට බොහොම පහසුයි. නමුත් අපිට ඉත්ීන්ද්‍රිය පුරුසීන්ද්‍රිය කිව්වහම මේක රූපායතනය නෙමෙයි මේක තේරුම් ගන්න කියලා කිව්වට කෙනෙකුට සාමාන්‍ය ස්වභාවයෙන්ම තේරුම් ගැනීමට අපහසුයි. අපි ඉත්ත්‍ේන්ද්‍රිය රූපේ, පුරුසේන්ද්‍රිය රූපේ කියලා ওই රූපය රූපේ දිහා බලලා තීරණය කරන්න එපා. මේ ඉත්ත්‍ේන්ද්‍රිය රූපේ, පුරුසේන්ද්‍රිය රූපේ ඇහැට පෙනෙන රූපයක් නෙමෙයි. මේක ධම්මායතනයේ පරියාපන්න වූ රූපයක්ය. මේක මේ ස්ත්‍රී භාවයේ පුරුෂ භාවයේ මේ කායික වෙනස්කම් ඇති කරන්නට හේතු වෙන්නේ මේ ඉන්ද්‍රිය රූපයයි කියලා අපි කිව්වට කෙනෙකුට ඒක අවබෝධයට දුෂ්කරයි. ඒකට හිත තියන්නට බොහොම අපහසුයි. අනේ අපහසුතාව නිසාම ඒ දුෂ්කරත්වය නිසාම ඒ රූපයට කියනවා দূරේ රූප කියලා. ඊට පස්සේ ඊළඟ රූපය අතිරූපං සන්තිකේ සන්තිකේ රූපේ මොකද්ද ළඟ රූප චක්කායතන සෝතායතන ගහනායතන ජීවහායතන කායායතන ඒ වගේම මේ රූපායතන, සද්ධායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන කියන මේ රූප ටිකට කියනවා සන්තිකේ රූප කියලා. එතකොට මේ දුකයකින් සියලුම රූප ධර්මතා ටික සංග්‍රහ කරනවා. ඊට පස්සේ ඊළඟට විශේෂ ගොච්ඡකයක් නැතිනම් සමූහයක් එන්නේ වස්තු දුකය. වස්තු දුකේ කියනකොට වස්තු වස්තුවක් කියලා අපි කතා කරනවා. යම් හේතු භූතේ නැතිනම් ධාරණාර්ථයෙන් කතමන්තං රූපං චක්කු සම්පස්ස වත්තු මොකද්ද මේ චක්කු සම්පස්සයට හේතු වෙන චක්කු සම්පස්සයට වස්තු වෙන රූපය මොකද්ද චක්කායතනං ඉදන්තං රූපං චක්කු සම්පස්ස වත්තු මේක තමයි චක්කු සම්පස්සයට වස්තු වෙන රූපේ බවට පත් වෙන්නේ චක්කායතනය ඊට පස්සේ කතමන්තං රූපං චක්කු සම්පස්ස න වත්තු මොකද්ද රූපේ චක්කු සම්පස්සේට වස්තු නොවන රූපේ බවට පත් වෙන්නේ. අනික් සියලුම රූප සෝතායතන, සද්දායතන, ගන්ධායතන, රසායතන මේ සියලුම රූප අයිති වෙන්නේ මොකටද? චක්කු සම්පස්සන වස්තු ඒක චක් ඒ එකම රූපයක්වත් චක්කු සම්පස්සේ ඇති කිරීම පිණිස හේතු වෙන ධර්ම නෙමෙයි. එතකොට ඔවුනෝන්ගේ සුවිෂද බව මේ කරන්නේ වඩා පැහැදිලි කිරීම දැන් චක්කු සම්පස්ස වස්තු වෙනවා නම් ඇසට වස්තුව රූපේ විතරයි. ඔබට බෑ අනෙක් කිසිම රූපයක් චක්කු සම්පස්සේට වස්තුවක් කරන්න ඇහෙන් දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ ගිහිල්ලා. ඊට පස්සේ මේ කතමන්තං රූපං චක්කු සම්පස්සන වත්තු මේ සෝතායතන ආදී සියලු ධර්මයන් චක්කු සම්පස්සේට වස්තු නොවන රූප හැටියට ගැනෙනවා. ඊට පස්සේ ඊළඟ දුකය කතමන්තං රූපං චක්කු සම්පස්සජාය වේදනාය වත්තු චක්කු සම්පස්සයෙන් හටගත්ත වේදනාවට වස්තු වෙන රූපය මොකද්ද ඒද චක්කායතනය නොවන රූප මොනවාද අනික් සියලුම රූප ඊට පස්සේ චක්කු සම්පස්සජා සංඥාය වත්තු චක්කු සම්පස්සජා සංඥාවට වස්තු උන හටගන්නට හේතු උන දේ මොකද්ද ඒකත් කතා කරන්නේ ඒකද කියන්නේ චක්ඛායතනෙමයි අනිත් රූප ටික චක්කු සම්පස්සජාය සංඥා වේදනාය නවත්තු කියන ගණයට අයිති. ඊට පස්සේ චක්කු සම්පස්සජාය චේතනාය වත්තු චක්කු සම්පස්සයෙන් උපන් චේතනාවට වස්තු මොකද්ද? රූපායතනෙමයි චක්කු සම්පස්සේ ජාය චේතනාය නවත්තු චක්කු සම්පස්සජාය චේතනාවට වස්තු නොවන රූපය මොකද්ද? අනිකුත් සියලුම රූප ටික. ඊට පස්සේ චක්කු විඥානසවත්තු චක්කු විඥාණයට තියෙන වස්තුව මොකද්ද? රූපායතනයමයි. ඊට පස්සේ චක්කු විඥාණයට වස්තු නොවන රූපය මොකද්ද? අනිකුත් සියලුම රූප චක්කු විඥාණයට වස්තු නොවන රූප. එතකොට දැන් මෙතන කතා කළේ රූපායතනයේ පිළිබඳව දැන් රූපායතනයේ පැවැත්ම මෙතන බොහොම වැදගත් කාරණාවක්. මේ රූප චක්කු සම්පස්සේට වස්තු නොවන මේ රූපේ පැවැත්ම පිළිබඳව කතා කරනකොට රූපායතනේ හේතු වෙන්නේ රූපායතනේ පවතින්නේ මොන මට්ටම දක්වාද චක්කු විඥාණයට වස්තුව වෙනකම්ම මේ රූපයේ පැවැත්ම සිද්ධ වෙනවා. එතකොට මෙතන කතා කරන්න බෑ මොකද්ද රූපේ මනෝවිඥාණයට වස්තු වෙන්නේ මනෝවිඥාණයට වස්තු වෙන රූපය මේ මහා භූත රූපේ පැත්තෙන් අරගෙන මේ රූපයයි කියලා කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට මේ කතා කළේ චක්කු විඥානයේ පැත්තෙන් අරගෙන චක්කු විඥානයේ පැත්තෙන් අරගෙන චක්කු විඥානය ඇති කරන්න වස්තු කෘත්‍ය කලේ වස්තුව බවටපත් උනේ මේ චක්කායතනයමයි ඒ නිසා රූප රූපායතනයමයි ඒ නිසා මේකට කිව්වා වස්තු රූප කියලා. ඒ විදිහටම සෝතායතනයක් තියෙනවා. මේ සෝතායතනස්ස වස්තු මොනවද? සෝතායතනයේට වස්තුව මේ ශබ්ද රූපේ නැතිනම් සද්දායතනය කියන එක තමයි සෝතායතනයේට තියෙන වස්තුව බවට පත් වෙන්නේ. ඊට පස්සේ සෝතායතනය නිසා හටගත්ත සෝත සම්පස්සේට වස්තු රූපේ මොකද්ද? ඒද සද්දායතනය. සෝත සම්පස්සජා වේදනාවට වස්තුව ඒත් සද්දායතනය. සෝත සම්පස්සජා චේතනාවට වස්තුව මොකද්ද? ඒත් සද්දායතනය. සෝත සම්පස්සජා චේතනා සෝත විඥාන මේ වලට හේතුව මොකද්ද? ඒද සද්ධායතනයමයි. ඒ විදිහටම මේ ගාහනායතන, ජීවආයතන, කායායතන කියන මේ ආයතන ටික ඔක්කොම මෙතනදී සාකච්ඡා කරනවා, කතා කරනවා. මේ විදිහටම වත්තු දුකය අරබය වත්තු දුකය අනුව සාකච්ඡා කරනවා. එතකොට මේ ගාන ගානායතනේ කතා කළා සෝතායතනේ සෝතායතනේ කතා කළා ගානායතනේ කතා කළා ජීවහායතනේ කතා කළා කායායතනේ පිළිබඳවත් කතා කරනවා කාය කායායතනේට වස්තු මොනවද කාය සංපස්සේට වස්තු මොනවද ඊට පස්සේ කාය සංපස්සජා චේතනාවට වස්තු මොනවද කාය සංපස්සජා සංඥාවට කාය සංපස්සජා චේතනාවට කාය විඥාණයට වස්තු මොනවද කියලා සාකච්ඡා කරනවා ඒ හැම එකකදීම වස්තුව බවට පත් වෙලා තියෙන්නේ කාය කාය බවට නම් පොට්ටබ්බය. එතකොට જીවහාවට නම් රසය. ගන්ධයට නම් ඒ ගාහනායතනය ගාහනායතනයට නම් ගන්ධය. මේ විදිහට ඒ ඒ රූපයට ප්‍රතිපක්ෂ බාහිර රූපය හැම වෙලාවකදීම වස්තු කෘත්‍ය સિદ્ધ කරනවා. මේකින් එකට වස්තු රූපේ මේ මේ ප්‍රශ්න අහන නිසා ඒ කියන්නේ දැන් වස්තුව මොකද්ද? වස්තු නොවන රූප මොනවාද? ඒක ඇහැටත්, කනටත්, නාසයටත්, දිවටත්, කයටත්. වස්තු මොනවාද? වස්තු නොවන රූප මොනවාද? ඒ ඒක දක්වනවා. ඊට පස්සේ වස්තු නොවන රූපේට අනිත් රූප ටික කියලා විස්තර කරනවා. ඊට පස්සේ චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා, ගාන සම්පස්සජා, ජීව සම්පස්සජා, කාය සම්පස්සජා වේදනා කියන එකට වස්තු රූප මොනවද කියලා විග්‍රහ කරනවා. මෙතනදී චක්කු චක්කු සම්පස්සවත්තු කියන තැන ඉඳලා පැහැදිලි කරන්නේ සෝත සම්පස්සවත්තු කියන තැන ඉඳලා චක්කායතන එනෝයි චක්කු සම්පස්සවත්තු සෝත සම්පස්ස ගහන සම්පස්ස ජීවා සම්පස්ස කාය සම්පස්සවත්තු කියන තැන ඉඳලායි පැහැදිලි කරන්නේ මොකද චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥානං කියනකොට මේ කාරණා ටික පැහැදිලි කරන්නට අවශ්‍යයි ඇසයි රූපයයි කියන එක තුල හටගන්න ධර්මයක් ගැන කතා කරන්නට අවශ්‍ය නිසා මේ වස්තු රූපය පිළිබඳව කතා කරනකොට සම්පස්සේ ළඟ ඉඳලායි කතා කරන්නේ ආපසු මේ සම්පස්සේට වස්තු වන රූපේ මොනවද වේදනාවට වස්තු රූපේ මොනවද චේතනාවට වස්තු රූප මොනවද විඥාණයට වස්තු රූප මොනවද කියන එක තුල කතා කරන්නේ එතකොට තමයි රූපේ කියන ගණයට යන්නේ. ඒකට චක්කායතනය කියන එක වෙනමම කතා කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව චක්කායතනයේ සහ රූපායතනය කියන එක ආයතන කෘත්‍ය කරන ආයතන දෙක. ඒකට මේ ආයතන දෙක සමග ඇති වෙන බැඳීම නැතිනම් වස්තු කෘත්‍ය කියන එක කතා කරන්නේ ඒ ආයතනයෙන් නෙමෙයි. ඒ සම්පස්සයෙන් එකතු වීමට චක්කු සම්පස්සයට හේතුව මොකද්ද? රූපායතනය. එතකොට මේ කාරණාව අංග සම්පූර්ණ බවට පත් වෙනවා. ඊට පස්සේ ඊළඟ දුකේ හැටියට දැක්වෙනවා ආරම්මන දුකේ හැටියට දැන් ඔය මුළු සමූහයටම කියනවා වස්තු දුක කියලා ඔය මුළු දක්වන මුළු ගොච්චකේට නැතිනම් මේ සමූහයටම දක්වන්නේ වස්තු දුකය කියලා චක්කු සම්පස්සවත්තු සෝත සම්පස්සවත්තු ගහන යුහා කාය සම්පස්සවත්තු කියන එකයි වස්තු නොවන රූප කියන එකටයි මේ ටිකට දක්වන්නේ වස්තු රූපය කියන එක ඊට පස්සේ ඒ වස්තු රූපේ වගේම දක්වනවා ආරම්මන දුකය ආරම්මන දුකෙන් කියන්නේ කතමන්තං රූපං චක්කු සම්පස්ස ආරම්මනං චක්කු සම්පස්සේ ඇති කරන්න හේතු වෙන ආරම්මණය මොකද්ද එතකොට කියනවා රූපායතනේ රූපායතනේ ආරම්මණය කරගෙන තමයි චක්කු සම්පස්සේ හටගන්නේ කියලා මේ ආරම්මන ගොච්චකයේදී දක්වනවා. ඊට පස්සේ කතමන්තං රූපං චක්කු සම්පස්සන ආරම්මණං චක්කු සම්පස්සයට ආරම්මන නොවන රූප මොනවද කියලා අහනකොට අනික් සියලුම රූප. මේ විදිහටම චක්කු සම්පස්සජා වේදනා සංඥා චේතනා විඥානයන්ට ආරම්මන මොනවද? ඒකට රූපායතනෙ ඒ වගේම සෝත සම්පස්සේ සෝත සම්පස්සජා වේදනා සංඥා චේතනා විඥානයකට සද්දායතනෙ ඊට පස්සේ ගාන සම්පස්ස ගාන සම්පස්සජා වේදනා සංඥා චේතනා විඥාන ඒකට ආරම්භන මොනවද එතකොට ගන්ධායතනෙ ඒ වගේම જીවහා සම්පස්සේ ජීවහා සම්පස්සජා වේදනා සංඥා චේතනා විඥාන එතකොට රස ආයතනේ කාය සම්පස්සේ කාය සම්පස්සජා වේදනා සංඥා චේතනා විඥාන ඒකට හේතු වෙන ආරම්මණය කුමක්ද පොට්ටබ්බ ආරම්මන කියලා මෙන්න මේ විදිහට අනික් ආයතන ටිකටත් පොදු කරලා ආරම්මන දුකේ කතා කරනවා එකින් එකට වස්තු වස්තුව සහ වස්තු නොවන කතා කළා වගේම ආරම්මණය සහ ආරම්මන නොවන රූප. ඊට පස්සේ චක්කායතන සහ ආයතන නොවන රූප මොනවද? කතමන්තං රූපං චක්කායතනං චක්කායතන කියන රූපයේ කුමක්ද? අර කලින් කතා කරපු විග්‍රහය කරනවා. යං චක්කුං චතුන්නම් මහ භූතනං උපාදාය පසාදෝ අත්ත භව පරියාපන්නෝ කියන විග්‍රහය. එතකොට යම් ඇහක් තියෙනවා නම් සතර මහ භූත නිසා හටගත්ත පව නිසා පවතින උපාදාය රූපයක් වෙන ප්‍රසාදව ආත්ම භාව අනුව ගියපු අර අපි කලින් කතා කරපු ඒ චක්කායතන රූපය සම්පූර්ණම මෙතන දැක්වෙනවා. ඊට පස්සේ න චක්කායතන රූප චක්කායතන නොවන රූප මොනවද කියලා අහනවා. අනෙක් සියලුම රූප චක්කායතන නොවන රූපයි. ඒ විදිහටම අනිත් ආයතන ටිකත් අරගෙන එකින් එකට සෝතායතන රූපය සහ සෝයාසෝතායතන නුවණ රූපය හැටියට වෙන වෙනම කතා කරනවා. එතකොට මේ විදිහට ආධ්‍යාත්මික රූප ටිකත් බාහිර රූප ටිකත් අරගෙන කතා කරනවා මේකට කියනවා ආයතන දුක කියලා ආයතන අරඹයා කතා කරන ටිකට ඊට පස්සේ කතමන්තාන රූපං චක්කු ධාතු චක්කායතනං ඉදන්තං රූපං චක්කු ධාතු චක්කු ධාතු කියන්නේ මොකද්ද චක්කායතනේ තමයි කතමන්තං රූපන්න චක්කු ධාතු චක්කු ධාතු නොවන රූපය කියන්නේ මොකද්ද අනික් රූප ටික කියලා මේ විදිහට ධාතු නාමයේ දක්වලා අනිකුත් ආයතන ටිකම දක්වනවා. එතකොට ඒකට කියනවා ධාතු දුක කියලා. එකක්ෙන් බලා ගන්න පුළුවන්කම තියෙනවා මේක පරිශීලනය කිරීම තුළ ඒ අපි කෙටියෙන් කරන දේ විස්තරාත්මකව කෙනෙකුට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඊට පස්සේ ඉන්ද්‍රිය දුක තියෙනවා. කතමන්තං රූපං චක්කු ඉන්ද්‍රියං කියලා. චක්කු ඉන්ද්‍රිය කියන්නේ මොකද්ද කියලා අහලා චක්කු ඉන්ද්‍රිය රූපය විස්තර කරනවා ඊට පස්සේ න චක්කු ඉන්ද්‍රියං චක්කු ඉන්ද්‍රිය නොවන රූපය මොකද්ද කියලා අහලා අනිකුත් සියලුම රූප පෙන්වනවා මේ විදිහට අනිකුත් සියලුම රූප ධර්මතා ටික විග්‍රහ කරනවා මේකට කියනවා ඉන්ද්‍රිය දුක කියලා ඊට පස්සේ කතමන්තං රූපං කාය විඤ්ඤාප්ති කාය විඤ්ඤාප්ති රූපය කියන්නේ මොකද්ද කියලා කාය විඤ්ඤාප්ති රූපේ විස්තර කරලා න කාය න කාය විඤ්ඤාප්ති කාය විඤ්ඤාප්ති නොවන රූප මොනවද අනෙක් සියලුම රූප දෙක කාය රූප කාය විඤ්ඤාප්ති වෙන්නේ නැහැ වචී විඤ්ඤාප්ති රූපේ මොකද්ද අනෙක් සියලුම රූප වචී විඤ්ඤාප්ති වෙන්නේ නැහැ මේවා කතා කරනකොට මේවා අතර තියෙනවා පුංචි පුංචි අර්ථ එතකොට කාය විඤ්ඤාපණයට අනිත් රූපයිති නැහැ කියනකොට මේ කාය විඤ්ඤාපණය, වචී විඤ්ඤාපණය, මේ වලට සද්ද රූපයේ සහ වචී විඤ්ඤාපණය අතර වෙනස මේ බඳු සුළු මට්ටමින් ගත්තත් මේ තුල ආශ්‍රව ධර්මතා දුරු කරගන්නට හේතු වෙන මානසිකාරයේ පවත්වන්නට පුළුවන් බොහොම විචිත්‍රවත් බොහොම ලස්සන කාරණා මේ ඇතුළත පවතිනවා නමුත් ඒකාකාරී බවක් ගොඩනගෙන නිසා අපි දේශනා මාලාව තුළ ඒ දේවල් කතා නොකලට කෙනෙකුට පුළුවන් මේ ගැන නුවණින් ටිකක් නැවත වැඩි පරිශීලනයක් මේ ග්‍රන්ථය පරිශීලනය කිරීමෙන් සිද්ධ කරන්නට. ඒ වගේම ආකාශ ධාතු රූපය කියන්නේ මොකද්ද? ආකාශ ධාතු නොවන රූපය කියන්නේ මොකද්ද කියලා සියලුම සුකුම රූප ටික අරගෙන සුකුම රූප ටික දක්වනවා. ඒ සුකුම රූප එකින් එකට එකින් එකට අරගෙන විස්තර කරන එකට කියනවා සුකුම රූප මේ සුකුම රූප දුකය කියලා එකක් ඒ රූපය කියනවා ඒ රූපේ නොවන අනිත් රූප මොනවද කියලා අහනවා මේ විදිහට එකින් එකට එකින් එකට රූප ධර්මතා ටික සුකුම රූප විස්තර කරනවා මේකට කියනවා සුකුම රූප දුක කියලා මේකට කිව්වා දුක නිर्देश කියලා එතකොට අපි ඒකක නිर्देशය කතා කළා වගේම මේ කතා කළේ සම්පූර්ණම සුකුම රූපට කිවර වෙනකන් දුක නිर्देशය දෙකේ කාරණා අඩංගු දෙකේ කාරණාවලට අදාළ කොටස ඊළඟට තික නිर्देशය තියෙනවා තික නිर्देशය කියලා කියන්නේ මේ රූපයේ බෙදලා තුන් ආකාරයකින් රූපය විග්‍රහ කරන කොටසට කතමන්තං රූපං අජ්ජත්තිකං උපාදා අජ්ජත්තික රූපේ මොනවද උපාදා උපාදා රූප කියලා අපි කතා කළා සතර මහා ධාතුව ඇසුරු කරගත්ත රූපය ගැන කතා කළා මොනවද උපාදා රූප කියන්නේ කියලා එතකොට ඒ රූපවල ආධ්‍යාත්මික රූප කියලා කියන්නේ මොනවද? ආධ්‍යාත්මික හැබැයි උපාදා රූප මොනවද? චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවහායතන, කායායතන මෙන්න මේ රූප ටික ඉදන්තං රූපං අජ්ජත්තිකං උපාදා. මේ රූප ටික ආධ්‍යාත්මිකයි, ආධ්‍යාත්මිකයි වගේම මේ රූප ඔක්කොම හැදිලා තියෙන්නේ උපාදා සතර මහා ධාතුව ඇසුරු කරගෙන තමයි මේ රූප ටික පවතින්නේ. කතමන්තං රූපං බාහිරං උපාදා බාහිර රූප මොනවද? උපාදා අර ආධ්‍යාත්මික නොවන අනෙක් මහා භූත රූප හැරුණකොට සියලුම රූප ටික ආධ්‍යාත්මිකයි හැබැයි ආධ්‍යාත්මික නෙවෙයි බාහිරයි බාහිරයි නමුත් උපාදා සතර මහා ධාතු නිසා පවත්නා රූප. කතමන්තං රූපං බාහිරං නෝ උපාදා බාහිරව පවත්නා නෝ උපාදා රූප මොනවද? පොට්ටබ්බායතනං ආපෝ ධාතු ඉදන්තං රූපං බාහිරං නෝ උපාදා පොට්ටබ්බායතනයත් ආපෝ ධාතුවත් මෙන්න මේ රූප වලට කියනවා බාහිර හැබැයි උපාදා රූප නෙමෙයි මේවා මහා භූත රූප. උපාදා රූප කියන්නේ මහා භූත ඇසුරු කරගත්ත රූප. දැන් ඔන්න ওই ටිකට කිව්වා දුක් ටිකයක් එක මාත්‍රිකා තුනක්. මොකද්ද තුන? ආධ්‍යාත්මික උපාදා රූපයක් තියෙනවා. බාහිර උපාදා රූපයක් තියෙනවා. මේ බාහිර උපාදා නොවන රූපයක් තියෙනවා. ආධ්‍යාත්මික උපාදාරූපයක් තියෙනවා, බාහිර උපාදාරූපයක් තියෙනවා. ඒ වගේම බාහිර උපාදා නොවන රූපයක් තියෙනවා. මේ මාතිකා තුනෙන් සියලුම රූප ටික එකට කතා කරලා සංග්‍රහ කරනවා. කතමන්තං රූපං අජ්ජත්තිකං උපාදින්නම් ඊළඟ තිකය ආධ්‍යාත්මික උපාදින්න රූප මොනවද? දැන් ඔබ දන්නවා උපාදින්න කියන වචනේ තේරුම කොහොමද කියන එක. ආධ්‍යාත්මික උන කර්මයෙන් සකස් කළ රූප මොනවාද? එතකොට චක්කායතන, සෝතායතන, ගහනායතන, જીවහායතන, කායායතන මේ රූප ආධ්‍යාත්මිකයි, ඒ වගේම උපාදින්නයි කර්මයෙන් සකස් කරන ලද රූප. ඊට පස්සේ කතමන්තං රූපං බාහිරං උපාදින්නම් මොනවද බාහිර උපාදින්න රූප අනික් සියලුම රූප ටික බාහිරයි උපාදින්නයි ඉත්ත්‍ේන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය සියලුම රූප කියනකොට මෙතන ඉත්තේන්ද්‍රිය පුරුසේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය මොකද උපාදින්න රූප ගැනනේ අහන්නේ අනුපාදින්න රූප නෙමෙයි උපාදින්න අනෙක් සියලුම රූප ටික මේකට අයිති බාහිර රූප ආධ්‍යාත්මික උපාදින්න රූපයක් තියෙනවා බාහිර උපාදින්න රූපයක් තියෙනවා එතකොට උඩින් ඇහුවේ ආධ්‍යාත්මික උපාදින්න රූපය මෙතන කතා කරන්නේ බාහිර උපාදින්න රූපය අපි දුක මාතිකාවේදී කතා කළා ඔබට මතක ඇති උපාදින්න රූප සහ අනුපාදින්න රූප කියලා මාතෘකා දෙකක්. එතකොට මෙතන කතා කරනවා දැන් උපාදින්න රූපේ කොටස් දෙකට බෙදනවා කොහොමද? ආධ්‍යාත්මික උපාදින්න රූපයක් තියෙනවා බාහිර උපාදින්න රූපයක් තියෙනවා. මොකද්ද ආධ්‍යාත්මික උපාදින්න රූපය? චක්කුසෝත ගාන ජීවහා කාය මේ රූප ටික ආධ්‍යාත්මික උපාදින රූපය ඊට පස්සේ බාහිර උපාදින රූපය මොනවද ඉත්තේන්ද්‍රිය පුරුසේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය ඊට පස්සේ යන්වා පනඤ්ඤම්පි අත්ති රූපං කම්මස්ස කතත්තා තව තියෙනවා නම් කර්මයෙන් කළ රූපායතන ගන්ධායතන රසායතන පොට්ටබ්බායතන ආකාශ ධාතු ආපෝ ධාතු උපචේ සම්තති කබලින්කාර ආහාර ඉදන්තං රූපං බාහිරං උපාදින්නම් මේක තමයි බාහිර උපාදින්න රූපය කියලා ඊට පස්සේ ඊළඟ මාත්‍රකාවේ දැන් මේ ටිකයක් කතා කරන්නේ තුන්වෙනි එකට අහනවා කතමන්තං රූපං බාහිරං අනුපාදින්න. දැන් උපාදින්න මාත්‍රකාව තමයි කොටස් දෙකකට බෙදුවේ. දැන් මෙතන කතා කරනවා අනුපාදින්න එකක් යටතේ කතමන්තං රූපං බාහිරං අනුපාදින්න. බාහිර අනුපාදින්න රූපේ කුමක්ද? ඊට පස්සේ අර දෙකට නොකියු සද්දායතන කාය විඤ්ඤාති රූපස්ස ලහුතා මුදුතා කම්මඤ්ඤතා ජරතා අනිච්චතා කියන මේ රූප ටිකත් ඒ වගේම තවත් රූප තියෙනවා නම් කර්මයෙන් සකස් නොකල රූප සද්ද ගන්ධ රූප ගන්ධ රස පොට්ටබ්බ ආකාශ ධාතු ආපෝ ධාතු උපචේ සම්තති රූපයන් කබලින්කාරාහාරාදී රූපයන් තියෙනවා නම් මේ රූප වලට කියනවා බාහිර අනුපාදින්න රූප කියලා ඊට පස්සේ ඊළඟ ටිකය හැටියට කතමන්තං රූපං අජ්ජත්තිකං අනුපාදින්න උපාදානීය අර අපි දුකේදී කතා කළා වගේ ඊළඟ මාත්‍රකාව ආධ්‍යාත්මික උපාදින්න උපාදානීය. ඊළඟට උපාදින්න උපාදානීය බාහිර රූප. ඊළඟට උපාදින් අනුපාදින්න උපාදානීය බාහිර රූප. මෙන්න මේ විදිහටම අපි යම් රූප ටිකක් කතා කළා නම් දුකය තුල ඒ දුකයම ආධ්‍යාත්මික බාහිර ભેදයෙන් බෙදලා ටිකයක් බවට පත් කරගෙන ඒ දුකේම මාතිකාව පළවෙනි මාතිකාව ආධ්‍යාත්මික සහ බාහිර විදිහට බෙදනවා. බෙදලා මේ රූප ටිකම ටිකයක් විදිහට නැවත සංග්‍රහ කරලා දක්වනවා. අපි ඒ ගැන වෙනමම විග්‍රහ කරන්නේ නැහැ. මොකද කරුණු කාරණා සමූහයක් වීම සහ මේ තුල ගොඩනැගෙන ඒකාකාරීත්වයේ බව නිසාම නමුත් මේ තුල අරගෙන සම්මර්ෂණය කරනකොට පුංචි පුංචි අර්ථ මතු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම රූපස්කන්ධය යථාර්ථයේ දකින නුවණක් තුළ සම්මර්ෂණය කරන්නට අවශ්‍ය භූමියකුත් සකස් වෙනවා. අර පොතක් අතේ නැතුව මේ කාරණා ටික ශ්‍රවණය කරන පින්නතුන්ට ඒ ගැන ටිකක් අලස චිත්තයක් ඇති වෙන්න පුළුවන්කම තියෙන නිසාම ඒ කාරණා එකින් එකට අපි පැහැදිලි කරන්නේ නැහැ. ඒ නිසා ඒ කාරණා වැඩි විස්තරාත්මකව බලා ගන්න පුළුවන්කම තියෙනවා රූපකාණ්ඩයේ පරිශීලනය කිරීමෙන්. ඊට පස්සේ ඒ විදිහටම අර වත්තු විදිහට කතා කළා වගේම චක්කු සම්පස්ස වත්තු විදිහට කතා කරලා බාහිර කතමන්තං රූපං බාහිරං චක්කු සම්පස්සනවත්තු චක්කු සම්පස්සේට වස්තු නොවන බාහිර රූප මොනවද කතමන්තාන් රෝපං අජ්ජත්තිකං චක්කු සම්පස්සවත්තු ආධ්‍යාත්මිකව චක්කු සම්පස්සයට වත්තු වන රූප මොනවද? කතමන්තං රූපං අජ්ජත්තිකං චක්කු සම්පස්සන වත්තු ආධ්‍යාත්මික නමුත් චක්කු සම්පස්සයට වත්තු නොවන රූප මොනවද කියලා වත්තු දුකයත් නැවත ආධ්‍යාත්මික බාහිර වශයෙන් දෙකට බෙදලා ටිකයක් බවට පත් කරලා එතනදී නැවත සාකච්ඡාවට භාජනය කරනවා. ඒකට කියනවා වත්තු ටික. ඊට පස්සේ ආරම්මන ටික ඊට පස්සේ ආයතන ටික ඊට පස්සේ ධාතු ටික කියලා ඒ ටික නැවත සාකච්ඡාවට භාජනය කරනවා. එතකොට මේ විදිහට මේ කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි එකම ටික මේ එහෙට මෙහෙට දක්වලා තියෙන්නේ කියලා මේ තුල සියුම්ම පරිශීලනය කරන කෙනෙකුට මේ ටික අරගෙන රූපස්කන්ධය පිළිබඳව ලොකු අර්ථ අවබෝධයක් ගන්න පුළුවන්කම තියෙනවා. එකම කාරණාවක් වගේ කෙනෙකුට පෙනුනට මේ එකින් එකට ගැළපෙනකොට මතුවෙන අර්ථය මහ විශාල අර්ථයක් මතුවෙනවා. ඒ නිසා ඒ කාරණාවන් නිෂ්කාරණව නෙමෙයි මේ විදිහට දක්වලා තියෙන්නේ සකාරණව ආශ්‍රව දුරු කරගන්නට අවශ්‍ය වටපිටාව සකස් කරලා දෙන්නට නමුත් මේ ග්‍රන්ථය පරිශීලනයකින් තොරව නැතිනම් අතින් අතේ ළඟ නැතුව මේ කරුණු ටික මේ විදිහට කතා කළා කියලා ඔබට එයින් මහා අවබෝධයක් ලැබෙන එකක් නැති වෙයි. ඒ නිසා තමයි ඒ කරුණු වෙනම විග්‍රහ කිරීම සිද්ධ කරන්නේ නැත්තේ. ඊට පස්සේ ඉන්ද්‍රිය ත්‍රිකය ඊළඟට දැක්වෙනවා අර විදිහටම ටික දුක මාතිකාවල කතා කරපු ආකාරයටම ඒ විදිහට කතා කරලා අර සුකුම රූපත් ටිකයක් විදිහට සාකච්ඡා කරනවා සුකුම රූප පිළිබඳව ටිකයක් විදිහට කතා කරනකොට අපි ගත්තොත් කාය විඤ්ඤාප්තිය නම් කතා කරන්නේ කාය විඤ්ඤාප්ති කියන මේ ටිකයේදී කතමන්තං රූපං අජ්ජත්තිකං න කාය විඤ්ඤාප්ති ආධ්‍යාත්මික වුණ කාය විඤ්ඤාප්තිය නොවන රූප මොනවද කියලා අහනවා ඊට පස්සේ චක්කායතන සෝතායතන ගහනායතන ජීවායතන කායායතන මේ ආයතන ටික ආධ්‍යාත්මිකයි හැබැයි කාය විඤ්ඤාප්ති නෙමෙයි. ඊට පස්සේ කතමන්තං රූපං බාහිරං කායවින් කාය විඤ්ඤාප්ති. බාහිර වෙන රූප මොනවද? කාය විඤ්ඤාප්ති. ඊට පස්සේ අර කාය විඤ්ඤාප්ති රූප දෙක බාහිර කාය විඤ්ඤාප්ති රූපේ බාහිරයි කාය විඤ්ඤාප්ති. ඊට පස්සේ කතමන්තං රූපං බාහිරන්න කාය විඤ්ඤාප්ති ඉස්සෙල්ලා ආධ්‍යාත්මික කාය විඤ්ඤාප්ති නොවන රූප කතා කළා දැන් බාහිර කාය විඤ්ඤාප්ති වන රූපේ කතා කළා. ඒ විඤ්ඤාප්ති කාය විඤ්ඤාප්ති රූපෙමයි. ඊට පස්සේ බාහිර කාය විඤ්ඤාප්ති නොවන රූපේ කුමක්ද කියලා ඇහුවා. අනිකුත් සියලුම රූප ටික බාහිර ආයතන ටික හැරුණ ආධ්‍යාත්මික ධර්ම හැරුණාම බාහිර විඤ්ඤාප්ති රූප හැරුණු අනිත් සියලුම රූප ටික බාහිරයි කාය විඤ්ඤාප්ති නොවන රූප. මෙන්න මේ විදිහට එකින් එකට එකින් එකට සුකුම රූප ටිකේ පිළිබඳව සාකච්ඡාවට භාජනය කරනවා. ඊට පස්සේ මේකට කියනවා තික නිර්දේශය කියලා. ඊට පස්සේ චතුක්ක නිර්දේශය තියෙනවා. ඊට පස්සේ චතුක්ක කියලා කියන්නේ හතරක් කියන එකට. කතවන්තං රූපං උපාදා උපාදින්නම්. උපාදා රූප කුමක්ද? උපාදින්න. ඒ කියන්නේ උපාදින්න කියලා කිව්ව අපි කර්මය සකස් කරගත්ත. උපාදා කියලා කිව්ව සතර මහා ධාතු නිසා පවතින. ඒතකොට සතර මහා ධාතු නිසා පවතින උපාදින්න උපාදාන මේ උපාදින්න රූප කර්මයෙන් සකස් කරගත්ත රූප මොනවද? සතර මහා ධාතු නිසා පවතින කර්මයෙන් සකස් කළ රූප මොනවද? චක්කසෝත ගාන ජීවහා කාය, ඉත්තේන්ද්‍රිය පුරුසේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය, ඒ වගේම කර්මයෙන් සකස් කළ රූප සද්ද, රූප ගන්ධ, රස මේ පොට්ටබ්බ කියන මේ ධර්මතා ටික උපාදා රූප, ඒ වගේම උපාදින්න රූප. ආකාශ ධාතු රූපස්ස උපචේ සම්තති කබලින්කාර ආහාර ඉදන්තං රූපං උපාදා උපාදින්නම් කියලා දක්වනවා. එතකොට ඊළඟට කතමන්තං රූපං උපාදා අනුපාදින්නම් උපාදා රූපයක් සතර මහා ධාතු ඇසුරු කරා පවතින රූප මොනවාද? අනුපාදින්න රූප. එතකොට මුලින් අපි උපාදින්න රූප කතා කළේ උපාදින්න රූප කියනකොට කර්මයෙන් සකස් කරපු මෙතන කතා කරන්නේ අනුපාදින්න රූප. ඒ වගේම මුලින් කතා කළේ උපාදා රූප මෙතන කතා කරන්නේ උපාදා රූපමයි. එතකොට උපාදින්න සහ අනුපාදින්න කියන අර මාත්‍රිකා දෙක තමයි මෙතන මේ දෙකකට බෙදන්නේ. එතකොට අපි දන්නවා උපාදා රූප කියනකොට මෙතන පොට්ටබ්බායතනෙ ඇතුළත් කරන්නේ නැහැ. පොට්ටබ්බායතනෙ ඇතුළත් කරන්නේ නැත්තේ ඒක මහා භූත රූප වෙන නිසා. එතකොට ඊළඟට දැන් කාරණා දෙකයි අපි කතා කළේ මේ චතුක්කයක් කතා කරනවා මෙතන මාතෘකා හතරක් කතමන්තං රූපං නෝ උපාදා උපාදින්නා එතකොට මොකද්ද නෝ උපාදා උපාදින්නම් උපාදා නොවන ඒ වගේම උපාදින්න රූප මොනවද කම්මස කතත්තා පොට්ටබ්බායතනං කර්මය සකස් කරපු පොට්ටබ්බායතනයක් තියෙනවා නම් ආපෝ ධාතුවක් තියෙනවා නම් මේ රූප ටික නෝ උපාදා. උපාදා රූප නෙමෙයි මේවා මහා භූත රූප. හැබැයි උපාදින්නයි. මේවා ඔක්කොම කර්මයෙන් සකස් කරපු රූප. ඒ නිසා නෝ උපාදා උපාදින්න. ඒ වගේම නෝ උපාදා අනුපාදින්න රූප තියෙනවා. නෝ උපාදා කියන්නේ කර්මයෙන් සකස් නෝ නෝ උපාදා සතර මහා ධාතුව ඇසුරු නොකල ඒ වගේම අනුපාදින්න කර්මයෙන් සකස් නෝනු රූප තියෙනවා. ඒ තමයි මහා භූත රූප න කම්මස්ස කතත්තා පොට්ටබ්බායතන. ඒවා නෝ උපාදා සතර මහා ධාතු ඇසුරු කරගෙන නෙමෙයි තියෙන එක මහා භූත රූපෙමයි. හැබැයි අනුපාදින්නයි. අනුපාදින්නයි කියන්නේ කර්මයෙන් සකස් කළේ නැති රූප කියලා දක්වනවා. මෙන්න මේ විදිහට චතුක්ක විදිහටත් මේ රූපය අර සියලුම මාත්‍රකාවල නැවත වර්ණගීමක් විදිහට ඉදිරිපත් කරනවා මේකට කියනවා චතුක්ක නිර්දේශය කියලා. ඒ ඒ වචනම තියෙන නිසා අපි මේ පිළිබඳව විග්‍රහ කරන්නේ නැහැ වෙන වෙනම. ඊට පස්සේ මේ විදිහට චතුක්ක එවං චතුබ්බිදේන රූප සංගහෝ කියලා මේ කොටස අවසාන වෙනවා. ඊට පස්සේ කතමන්තං රූපං පටවි ධාතු. පටවි ධාතු රූපය කියන්නේ මොකද්ද? යා කක්කලං කරිගතං කක්කලත්තං කක්කල භාවෝ අජ්ජත්තං වා බහිද්ධාවා උපාදින්නං වා අනුපාදින්නං වා ඉදන්තං රූපං පටවි ධාතු. ආධ්‍යාත්මික හෝ බාහිර හෝ වේවා කර්මයන් සකස් කළ හෝ වේවා නොකළ හෝ වේවා යම් තද බවක් තියෙනවා නම් ඒ වගේම කර්කශ බවක් තියෙනවා නම් පරුෂ බවක් තියෙනවා නම් මෙන්න මේ ස්වභාවයට කිව්ව මේ තද ගතියට තද ස්වභාවයට කිව්වා පඨවි ධාතුව කියලා. කතමන්තං රූපං ආපෝ ධාතු ආපෝ ධාතුව කියන්නේ මොකද්ද? යං ආපෝ ආපෝ ගතං සිනේහං සිනේහ ගතං බන්ධනත්තං කියලා අපි අර කලින් කතා කළා වගේම ආපෝ ගතියට ස්නේහ ගතියට බැඳෙන ගතියට මේ ආධ්‍යාත්මික බාහිර කර්මයෙන් සකස් කළ හෝ නොකළ මේ ස්වභාවයට කියන ආපෝ ධාතු කියලා. ඒ වගේම තේජෝ ධාතුවට කියනවා. ඒ වගේම වායෝ ධාතු කියනවා. මේවලට කියනවා මහා භූත රූප කියලා. ඊට පස්සේ කතමන්තං රූපං උපාදා මොකද්ද රූපයේ සතර මහා ධාතු ඇසුරු මේ මේ දේවල් මහා භූත රූප උපාදා රූප කිව්වා මේ මහා භූත ඇසුරු කරගත්ත රූප මොකද්ද කියලා අහලා අනිකුත් සියලුම රූප. මෙන්න මේ විදිහට පංච විදේන රූප සංග්‍රහව. පස් ආකාරයකිනුත් මේ රූපය සංග්‍රහ කරනවා. එතකොට මේ පංච විදේන රූප සංග්‍රහව කොටස. එතකොට අර චතුක්කේ ළඟට එනකන් ආවට වැඩිය පෙළ ටිකක් වෙනසක් තියෙනවා ආපු පරයයට වඩා. චක්කං එතකොට 6 වෙනි 6 වැදෑරුම් කොට රූපය කියනවා නම් කොහොමද අපි කතා කරන්නට ඕනේ? රූපායතනං චක්කු විඤ්ඤේයං. රූපායතනයේ තියෙනවා චක්කු විඤ්ඤේයව. එතකොට චක්කු විඤ්ඤේයං රූපං. සද්දායතනං සෝත විඤ්ඤේයං රූපං. චක්කායතනය කියන්නේ රූපායතනය කියන්නේ චක්කු විඤ්ඤේය රූපයක් තියෙනවා. සද්දායතනං සෝත විඤ්ඤේය රූපං. සද්දායතනේ සෝත විඤ්ඤේයයි. ගන්ධායතනය ගාහන විඤ්ඤේයයි රසායතනය જીවහා විඤ්ඤේයයි පොට්ටබ්බායතනය කාය විඤ්ඤේයයි මේ ඔක්කොම රූප ගණයට යනවා. සබ්බං රූපං මනෝවිඤ්ඤයං රූපං. මේ සියලුම රූප මනෝවිඤ්ඤය රූප හැටියටයි ගන්නෙ. මොකද විඥානන කෘත්‍යයක් කරනවා නම් දැනගන්න ලක්ෂණයක් තියෙනවා නම් මේ සියල්ලක්ම මනෝවිඤ්ඤාණයෙන් විඤ්ඤයයි. එනිසා මේකට කියනවා මනෝවිඤ්ඤයයි. මනසින් දැනගත යුතු රූපයක් හැටියට. එතකොට දැන් ආයතන පහත් ඒ වගේම සියලුම රූප මනෝ විඤ්ඤයයන් කියනකොට මනස මනසෙන් විඤ්ඤය වෙනවා කියනකොට මනෝ විඤ්ඤය රූපයි කියනකොට මේ සියලුම රූප ටික එක කොටසක් හැටියට අරගෙන චක්කං හය ආකාරයකිනුත් රූපේ විග්‍රහ කරන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ සත්ත්වවිදේන රූප සංගහෝ රූපායතනං චක්කු විඤ්ඤයයන් රූපං රූපායතනේ චක්කු විඤ්ඤයයයි සද්දායතන සෝත විඤ්ඤයයයි ගහනායතන ගහන විඤ්ඤයයයි රසායතන જીවහා කාය මේ පොට්ටබ්බායතනං කාය විඤ්ඤේයම් පොට්ටබ්බායතනේ කයින් ගත යුතුයි ඊට පස්සේ රූපායතන සද්දායතන ගන්ධායතන රසායතන පොට්ටබ්බායතනං මනෝ ධාතු විඤ්ඤේයම් රූපායතන සද්දායතන ගන්ධායතන රසායතන පොට්ටබ්බායතන කියනකොට මේ මනෝ ධාතු විඤ්ඤේයයි සබ්බං රූපං මනෝ විඥාන ධාතු විඤ්ඤේයං රූපං සියලුම රූප මනෝ විඥාන ධාතුවෙන් විඤ්ඤයයි මෙන්න මේකයි සත්ත්ව විදේන රූප සංග්‍රහෝ කියන කොටස. එතකොට මේ කතා කරන්නේ පිරිසුදුම රූපයේ පිළිබඳව විඳින රූප විඤ්ඤය වෙන මට්ටම පිළිබඳව. එතකොට මනෝ ධාතු ඉස්සෙල්ලා කිව්වේ මනෝ විඤ්ඤය කියලා දැන් මෙතන කියනවා මනෝ ධාතු විඤ්ඤය සහ මනෝ විඥාන ධාතු විඤ්ඤයයි කියලා හත් ආකාරයකට බෙදනකොට එතකොට මේ මනෝ විඤ්ඤය රූපය මොකද්ද අපිට මනෝ ධාතු කියලා කිව්වා. මනෝ ධාතු ස්වභාවය තමයි හැම වෙලාවකදීම ඇහැට ගැටුණු රූප ටික ඒ ලක්ෂණ ටික වශයෙන් නැවත මනසට ඉපැද්දවීම වශයෙන් ඇති වෙන ස්වභාවයට කියනවා දිත්තත් දිත්තත් අබිනරූපනා එතකොට මේ දැකපු භව නැවත අරමුණට නැගීම වශයෙන් ඇති වෙන සිතට කියනවා මනෝ ධාතුසිත ඒ වගේම මේ මනෝ ධාතු සිතෙන් නගපු එක දැනගන්න කමට කියනවා මනෝ විඥාන ධාතු සිත කියලා. එතකොට මේ සියලුම දේ රූපේ දැනගන්නට වැය වෙන මට්ටමක තියෙන නිසා මේ සියලුම රූපය මනෝ මනෝ විඥාන ධාතුවෙන් විඤ්ඤයයි කියන ගණයට යනවා. ඊට පස්සේ අට්ටකයින් අට්ටවිදේන රූප සංගහෝ රූපය අට ආකාරයකින් දක්වනවා රූප ශබ්ද ගන්ධ රස ඒ වගේම පොට්ටබ්බ කියනකොට මේ මේ ඒ ඒ ආයතනයෙන් විඤ්ඤයයි. එතකොට එතනදී මනාපියෝ පොට්ටබ්බෝ සුඛ සම්පස්සෝ කාය විඤ්ඤයං. කාය විඤ්ඤාණය දෙකට බෙදනවා. මනාපිය පොට්ටබ්බ සුඛ සම්පස්ස. මනා ප්‍රියමනාප උන පොට්ටබ්බයක් තියෙනවා සැපසහගත ස්පර්ශය ලබා දෙන ඒක කාය විඥාණයෙන්ම විඤ්ඤාය වෙනවා ඒ වගේම අමනාපියෝ පොට්ටබ්බෝ දුක්ඛ සම්පස්සෝ ඒ කාය ප්‍රසාදේ බිඳින විදිහට දුක්ඛාගත විඥානය වේදනාවක් හටගන්න පුළුවන්කම තියෙනවා මේ කයට කෙලින්ම සැප සහ දුකම කියන මේ ස්පර්ශයේ සැප සහ දුක විදිහටම ඇති වෙන බවක් තියෙනවා ඒ නිසා තමයි මේක දෙකට බෙදලා පෙන්නනවා ඊට පස්සේ මනෝ ධාතු සහ මනෝ විඥාන ධාතු කියන දෙකත් එකතු වුනහම මෙතනදි දක්වනවා අට විදේන රූප සංගහෝ කියන කොටස ඊට පස්සේ නව විදේන රූප සංගහෝ කොටස නව විදේන රූප සංගහෝ කොටසදී කතමන්තං රූපං චක්කු ඉන්ද්‍රියං චක්කු ඉන්ද්‍රිය රූපය විස්තර කරනවා ඒ වගේම සෝතීන්ද්‍රිය ගානීන්ද්‍රිය ජීවහීන්ද්‍රිය කායීන්ද්‍රිය ඉත්තීන්ද්‍රිය පුරුෂීන්ද්‍රිය ජීවිතීන්ද්‍රිය කියලා ඊට පස්සේ කතමන්තං රූපං න ඉන්ද්‍රියෝ කියන එකෙන් ඉන්ද්‍රිය නොවන රූපය කියලා විස්තර කරලා මේ විදිහට නව ආකාරයකින් රූපය සංග්‍රහ කොට දක්වනවා. ඊට පස්සේ දස ආකාරයකින් රූපය දක්වනවා. කතමන්තං රූපං චක්කු ඉන්ද්‍රියං චක්කු ඉන්ද්‍රිය රූපේ මොනවද? ඒ වගේම සෝතීන්ද්‍රිය රූපේ, ගහණීන්ද්‍රිය, ජීවහීන්ද්‍රිය, කායීන්ද්‍රිය, ඉත්ත්‍රීන්ද්‍රිය, පුරුෂීන්ද්‍රිය, ජීවිතීන්ද්‍රිය රූපේ මොනවද? ඒ වගේම කතමන්තං රූපන්න ඉන්ද්‍රියං සප්පටිකං ඒ ඉන්ද්‍රිය නොවන නමුත් ගැටෙන රූප මොනවද? රූපායතන සද්ද රූපායතන සද්දායතන ගන්ධායතන රසායතන පොට්ටබ්බායතන ඉන්ද්‍රිය වෙන්නේ නැහැ නමුත් ගැටෙනවා ඒ වගේම කතමන්තං රූපං න ඉන්ද්‍රියං අපපටිගං ඉන්ද්‍රිය නොවන අපපටිග රූප මොනවද? කාය විඤ්ඤාති ආදී අනිකුත් රූප ටික. එතකොට මෙන්න මේ ටික ඉන්ද්‍රිය නොවේ නමුත් ගැටෙන ස්වභාවයකින් යුක්ත නැහැ ධම්මායතන පරිහාපන්න වන රූප ටික මෙන්න මේ විදිහට දස විදේන රූප සංගහෝ මේ මාත්‍රිකා 10ටත් මේ රූප ටික දක්වලා පෙන්නනවා ඊට පස්සේ ඒකාදසම 11 ආකාරයකිනුත් රූපේ පෙන්නනවා ඒ විදිහටම ආයතන ටික පෙන්නලා ඒ වගේම අනිදස්සන සප්පටික ධම්මායතන පරියාපන්න වුණු රූපයක් තියෙනවා. අනිදස්සනයි අප්පටිගයි ගැටෙන ස්වභාවයකින් යුක්ත නැහැ. ඒ වගේම අප්පටිගයි මේ ගැටෙන ස්වභාවයක් නැහැ. ධම්මායතන පරියාපන්නයි ධම්මායතනයේ අනුව ගියපු රූපයක්. එතකොට මෙන්න මේ රූප ටික අනිදස්සන අප්ප අනිදස්සන අප්පටිග ධම්මායතන පරියාපන්න වුණ රූපයක් හැටියට දක්වනවා. එතකොට මෙන්න මේ රූපය රූප ටික ඔක්කොම විග්‍රහ කරලා මේ 11 ආකාරයකින් රූප සංග්‍රහය සිද්ධ කරනවා. 11 ආකාරයකින් සංග්‍රහ කළේ රූපායතන, සද්දායතන, ගන්ධායතන, රසායතන මේ විදිහට ඒ ටිකත් වෙන්නලා චක්කායතන ආදී ආධ්‍යාත්මික ටිකත් වෙන්නලා බාහිර ටිකත් වෙන්නලා 10යි ඊට පස්සේ අනිදස්සන සප්පටික ධම්මායතන පරියාපන්න වුණ කියලා අනෙක් සියලුම රූප ටික ධම්මායතන යනුගේ රූප හැටියට දක්වලා පොදුවේ සමස්තයක් විදිහට ආපහු ඔක්කොම දක්වලා ඒකාදස විදේන රූප සංගහෝ කියලා රූපය ඒකාදස ආකාරයකින් දක්වුවා. එතකොට 11 ආකාරයකින් රූප විභක්තිය කළා. මෙන්න මේ විදිහට රූපකාණ්ඩය සියලුම රූපය විවිධ පරයයන්ගෙන් බහලා පෙන්වනවා. මෙන්න මේ විදිහට කෙනෙක් රූපය අවබෝධ කරගත්තාම දැනගත්තාම තමයි රූපයේ යථා ස්වභාවය ඒ කෙනාට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ. අපි මාත්‍රිකා ගුණයක් විදිහට මෙහෙම කතා කළාට නිතර මතක් කළා වගේ මේ එකින් එකට වෙනස් වෙන සියුම් අර්ථකතන තියෙනවා සියුම් කරුණු සමූහයක් තියෙනවා එතකොට ඒ කාරණා ටික අපිට අවබෝධ කරගන්න යනකොට මේ පරයයන්ගෙන් පෙන්වන්නේ අර එකම වස්තුවක්. ඔබ ඉදිරිපසින් ඇති ඒ වස්තුව ඔබට පේන්නේ එක ඒක පාර්ශවයේ නැතිනම් එක පැත්තකින් හෝ ඒකේ දෙපැත්තක් ත්‍රිමාණව දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට එහෙමත් නැතිනම් ත්‍රිමාණව දකින්න පුළුවන්කමක් තියෙනවා. මේ පෙන්වන්නේ සියලු ආකාරයෙන් හාත්පස තියෙන විස්තරය අරගෙන කතා කළාම සියලුම රූපය හාත්පසින්ම කිව්වා කියන ගණයට යනවා. එතකොට ඒක තමයි රූපයේ තියෙන යථාර්ථයේ රූපේ තියෙන යථා ස්වභාවය බවට පත් වෙන්නේ. නැවත ආයේ රූපය ගැන කතා කරන්න ඉඩක් නෑ. ඔය ඔයිට වඩා වෙනස් වුණ මෙබඳු ස්වභාවයකිනුත් තියෙනවා රූපයක් කියලා කෙනෙකුට කතා කරන්න පුළුවන්කම හේතුවක් තියන්නේ නැහැ. එතකොට මේ තුල රූපයේ ඇත්තටම කතා කරන යථාර්ථය මොකද්ද? ඒ වගේම රූපේ පනවන ඇත්තම ඇත්ත මොකද්ද කියන එක කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන්. එතකොට ඔබ අද දවසේදී යම් විදිහකින් ආශ්‍රව ටික අනුව ගිහිල්ලා ආශ්‍රව මත යම් රූපයක් සකස් කරගෙන ඉන්නවා නම් ඒ ආශ්‍රව ටික අනුව ගියපු ආශ්‍රව අනුව කටයුතු කරන රූපායයක් රූපායතනයක් විදිහට අම්මා තාත්තා ගෙවල් දොරවල් යාන වාහන ගේ දොර ඉඩකඩම් කියලා රූපේ ගැන හිතාගෙන ඉන්නවා නම් ඒ සියලුම ඒ මට්ටමේ රූපේ කියන එක මේ එකක් තුලවත් මේ විග්‍රහය තුල විග්‍රහ වුණේ නැහැ. මේක විග්‍රහයක් තුලවත් gedara ඌ රූප, ගස් ඌ රූප, පුද්ගලය ඌ රූප කියලා විග්‍රහ වුණේ නැහැ. මෙතන විග්‍රහ වුණේ පූර්ණ වශයෙන්ම අනාත්ම ධර්මතාවයක් අපිට රූපය හම්බෙන තැන තියෙන අනාත්ම ස්වභාවයක්. මේ අනාත්ම ස්වභාවය විග්‍රහ වෙනකොට මේ තුල අපේ ආශ්‍රව ධර්මතා ක්ෂය කරගන්නට අවශ්‍ය මූලික දර්ශනයක් ගොඩනගෙනවා. ඒ දර්ශනය තුල අපිට මේ ප්‍රතිපදාව බොහොම පහසුවෙන් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ මේ කතා කරන්නේ භෞතික වශයෙන් රූපය පැවැත්ම පිළිබඳව නෙමෙයි. අද සමාජයේ තුල දකින්න තියෙන ප්‍රධානම කාරණයක් තමයි රූපස්කන්ධය හෝ රූප උපාදානස්කන්ධය කියන මේ කාරණා දෙක අතර තියෙන වෙනස දන්නේ නැහැ. සාසවා උපාදානීයා කියලා කියනකොට ආශ්‍රව වලින් අරමුණු කරන්න පුළුවන්, උපාදානයන්ගෙන් අරමුණු කරන්න පුළුවන් රූපය කියලා කෙනෙක් හිතනවා. එතකොට මේ සාසවා උපාදානීයා ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන්න පුළුවන්, උපාදානයන්ගෙන් අරමුණු කරන්න පුළුවන් කියනකොට ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන්න පුළුවන් උපාදානයන්ගෙන් අරමුණු කරන්න පුළුවන් නම් පවතින රූපය එතකොට රූපස්කන්ධය මොකද්ද රූප උපාදානස්කන්ධය මොකද්ද දැන් කන්ද සූත්‍රය වගේ සූත්‍රයකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපයත් රූප උපාදානස්කන්ධයත් නැතිනම් රූපස් රූපස්කන්ධය පිළිබඳවත් විග්‍රහ කරනවා රූප උපාදානස්කන්ධයත් විග්‍රහ කරනවා පංච උපාදානස්කන්ධය සහ පංචස්කන්ධය විග්‍රහ කරන තැන එතකොට පංචස්කන්ධයට අයිති රූපේ මොකද්ද පංච උපාදානස්කන්ධයට අයිති රූපේ මොකද්ද එතකොට මෙන්න මේකෙදි සාසවා උපාදානීය කියන එකෙන් උපාදානීය කියන එක ඔබ සාකච්ඡා කළා අපි මේ මාතෘකා ටික තුල. එතකොට සාසවා කියන්නේ ඒ විදිහටම ආශ්‍රව සහිත සහ ආශ්‍රව වලට හිත ධර්මයක් හැටියට ඒක විදේන සංඝහෝ කොටසදී අපි කතා කළා ඒකත්. එතකොට ආශ්‍රවයන්ට හිත කියන තැනින් විතරක් ගත්තාම මේ ලෝකේ පවතින යථාර්ථ වූ රූපයක් තියෙනවා. අපි ඒ රූපේ දිහා බලාගෙන ආශ්‍රව ඇති කරගන්නවා කියන තැනකින් කිව්වොත්. ඒ නිසායි ඒ රූපය සාසවා උපාදානීයා කියන්නේ කියලා කියනවා නම් එහෙනම් රූපේ තියෙන ලෝකේ තියෙන්නේ රූප උපාදානස්කන්ධය පමණක්ම වෙලා. ඇයි? සාසවා උපාදානීයා වූ රූප විතරයි. එහෙනම් මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කළ රූපස්කන්ධය? එතකොට රූපස්කන්ධයක් නැද්ද? එතකොට මෙන්න මේ කාරණාව අපිට පැහැදිලි කරගන්නට අවශ්‍ය වෙනවා. එතකොට රූප උපාදානස්කන්ධය සහ රූපස්කන්ධය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තැන අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ ඇත්තටම සාසවා උපාදානීයා කියන මට්ටමේදී රූපය ඇසුරු කරන්නේ රූපය ඇති බවට විඤ්ඤය වෙන්නේ රූපයේ පිරිසිඳ නොදැක්ක ආශ්‍රව සහිත ඒ වගේම උපාදාන සහිත මනසකටමයි යම් මනසක උපාදාන යෙදෙන්නේ නැත්නම් ආශ්‍රව යෙදෙන්නේ නැතිනම් ඒ පුද්ගලයා රූපයෙන් මිදිලා රූපේ ඉක්මවා ගියපු මට්ටමක වෙනුයි කතා කරන්නේ. ඒ මට්ටම තුල රූපස්කන්ධය පිළිබඳව සාකච්ඡා කරන්නේ රූපේ රූපස්කන්ධය පිළිබඳව කතා කරන්නේ නැහැ. රූපස්කන්ධය කියන මට්ටම ඉක්මවා ගියපු මට්ටමක ඉඳලා තමයි හැම වෙලාවකදීම උපාදානස්කන්ධය කියන මට්ටමක් කෙදෙන්නේ. එතකොට එයාට රූපස්කන්ධය පිළිබඳව තිබුණු අනවබෝධය නිසාම තමයි ඒ රූප උපාදානස්කන්ධය කියන මට්ටමක යැපෙන මට්ටමක් තුළ ජීවත් වෙන්නේ. ස්කන්ධ මට්ටම ගැන කතා කළොත් ස්කන්ධය කියනකොට පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන ස්වභාවයක් තියෙනවා නම් ඒක රූපස්කන්ධය නැතිනම් අපි මේ කතා කරපු ධර්මතා ටික තුල ඔබට රූපස්කන්ධයේ මනාව පැහැදිලි කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ ඇති. එතකොට මේ රූපස්කන්ධය කියනකොට පැහැදිලි ලෙසම අනාත්ම සතර මහා ධාතුව සතර මහා ධාතුව නිසා පවත්නා උපාදාය රූපයත් කියන මෙන්න මේ රූප ධර්මතා ටික රූපස්කන්ධයේ හැටියට සාකච්ඡා කරනවා. එතකොට ඒ අනාත්ම ස්වභාවයෙන් යුක්ත රූපයේ ස්වභාවය මොකද්ද? තම තමාගේ කෘත්‍ය સિદ્ધ කිරීම සහ ඒ අදාළ ධර්මතාවයන්ගේ පැවැත්ම කියන කාරණාව තුල සිද්ධ වීම. ඒකෙන් කිව්වේ ආයතන කෘත්‍ය සිද්ධ කරනකොට චක්කායතනය පැත්තෙන් රූපායතනය උපකාර වෙනවා තියෙනවා චක්කු සම්පස්සේ ඇති කරන මට්ටමකට. ඒ පැත්තෙන් හැම වෙලාවකදීම ඇස ඇති කල්ලි රූපයත් රූපය ඇති කල්ලි ඇසත් කියන පරයය අපි කතා කළා. ඒ ඒ මට්ටමේදී ඒ ඒ කෘත්‍ය ඔහු විසින් සිද්ධ කරලා තියෙනවා ඒ ඒ ආයතන මතින්. ඊට පස්සේ ආයතන ටික පරිබාහිරව ධම්මායතනයේ පැත්තෙන් ගත්තාම ධම්මායතන පරියාපන්න වුණ අනිකුත් රූප ටික ඒ රූප ටික මගින් सिद्ध කරලා තියෙනවා තම තමාගේ කෘත්‍ය අපි උදාහරණයක් ගොත් ඉත්තේන්ද්‍රිය රූපේ පුරුෂේන්ද්‍රිය රූපයන් මේ මහා භූත රූපය තුල ඒ ස්ත්‍රියක් පුරුෂයෙක් හදනවා කියන ස්වභාවය කරන්නට එතන ඒ හිත ධම්මායතනෙ අනුව ගියපු රූප ටික වැය වෙලා ඒ අනුව තමාගේ කෘත්‍ය सिद्ध කරලා තියෙනවා හැබැයි අපි ඉත්තේන්ද්‍රිය රූපේ පුරුෂේන්ද්‍රිය රූපේ අපිට ආයතනයකට ඇවිල්ලා ආධ්‍යාත්මික ආයතනයකට ගැටීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට තම තමාගේ කෘත්‍ය સિદ્ધ කරන බව. ඔය විදිහට අපි පවත්වනකොට ඒක හිතත් එක්ක පවතින ධර්මතා ටිකක් විදිහටයි අපි කතා කරන්නේ. දැන් මෙන්න මේ විදිහට කතා කරනකොට යම්කිසි කෙනෙක් කල්පනා කරනවා නම් මේ ලෝකේ රූපය තියෙනවා බාහිර සතර මහා ධාතු රූපය හරි එළියේ තියෙනව නේද කියලා ඒ කතා කරන මහා භූත රූපය පිළිබඳව ඔහු කතා කරන්නේ කුමන අත්දැකීමකට පදනම්වද යම් කෙනෙක් මහා භූත හරි තියනවා කියලා කියනවා නම් මහා භූතය විඤ්ඤාය වෙන්නේ විඥානනීය වෙන්නේ හැම වෙලාවකදීම පොට්ටබ්බේ පැත්තෙන් අපිට මහා භූත රූප ටික පොට්ටබ්බායතනයට අදාළව පඨවි තේජෝ ආයෝ කියන රූපයන් විනිය දැනගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අනිකුත් රූප ටික අපිට එතනින් දැනගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. දැන් ඇහැට පේන වර්ණ සටහනක් පේන තැනක අපිට මහා භූත නොපෙනුණත් සතර මහා ධාතු සමவாயයක් ඇති තැනක තමයි වර්ණ සටහනක් අපිට පේන්නේ කියන එක පිළිබඳව අපිට නුවණින් දකින්න පුළුවන්කම අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් මෙන්න මේ විදිහට අපි අවබෝධ කරගත්ත තැනකදී ඒ ඒ කෘත්‍ය સિદ્ધ කළ නිරුද්ධ වෙන ස්වභාවය තමයි රූපේ හැකියාව. හැබැයි ඒ වර්ණ රූපේ කවදාවත් දකින්න බෑ. ඒ පොට්ටබ්බ රූපේ අපිට කවදාවත් ගැටෙන්නේ නැහැ. දැන් රූපයේ ස්වභාවය මේ විදිහට. ඒකට රූපය ගැන අවබෝධ කරගත්ත කෙනාට ඇත්තටම අවබෝධ වෙන්නට ඕනේ නාම රූප පරිච්ඡේදයක් පිළිබඳව නාම රූප ධර්මතා ටික පිරිසිඳ දකින නුවණක් පිළිබඳව ඔහුට ඇති වෙන්නට ඕන විශිෂ්ට ඥාන දර්ශනයක්. ඒ කියන්නේ මේ ටික රූපස්කන්ධයේ මේ ටික නාම ධර්මතා ටික කියලා පේනකොට එයාට පේනවා රූපේ දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං කියන ධර්මතා ටිකත් නාම ධර්මතා ටික පැත්තෙන් විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං කියන මේ ධර්මයක් පේනවා. මෙන්න මේ විදිහේ ලොකු ඥාන දර්ශනයක් එයාට ඇති කරන්නට හේතු වෙනවා මේ රූපකාණ්ඩ පරියාය රූපකාණ්ඩ දේශනා ටික. මොකද අපි හැම වෙලාවකදීම කැමති ලෝකේ තියනවා කියන මේ අන්තයට යන්න. තව කෙනෙක් බොහොම අමාරුවෙන් උත්සාහවත් වෙනවා මේ ලෝකේ නෑ රූප නෑ කියන තැනට යන්න. හැබැයි මේ දෙකම අන්ත දෙකක්. යම් කෙනෙකුට දකින්න පුළුවන් නම් මේ රූප ටික හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා ගිය ධර්මයක් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වුණ ධර්මයක් කියලා අවබෝධ කරගන්න පුළුවන් නම් ඔහුට කිසිම දවසක ඇති බවට දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම නැති බවට දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඔහුට හේතුඵල ධමක පැවැත්මක් ලැබෙයි මිසක කවදාවත් ඇති රූපයක් හෝ නැති රූපයක් ගැන කතා කරන්න යන්නේ නැහැ. එතකොට රූපේ එළිය තියනව නේද? තියෙන රූපේ නැත්තම් අපි කොහොමද ජීවත් වෙන්නේ කියන මට්ටමේ ප්‍රශ්න ඔහු විසින් අහන්නට යන්නේ නෑ මොකද යථාර්ථවාදී නුවණක් තියෙනවා අපිට රූපය පේන මට්ටම තුල අපේ ජීවිතේ වැය වෙලා තියෙනවා ඒ මට්ටමට හැබැයි ඒක එතනම ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන එක ගැන නුවණ තියෙනවා. එතකොට කෙනෙක් සමහර විට ලෞකික දර්ශනය තුල ඉඳලා අහන්න පුළුවන් එතකොට අපි අපේ අම්මව දකින්නේ නැද්ද කියලා. අපි අම්මව කවදාවත් දැක්කේ නෑ අපි අම්මව විජානනය කළා මිසක දැනගත්ත මිසක ඒක දැනගත්ත දෙයක්. එතකොට මේ කියන්නේ දැනගන්නේ නැහැ කියලා එක නෙමෙයි මහා භූත රූපේ පැත්තෙන් උපාදා රූපය හටගෙන නිරුද්ධ වෙනකොට මේ පැත්තේ දෙයක් දැනගන්නවා. හැබැයි ඒක දකින්න දෙයත් එක්ක සම්බන්ධයක් නැති බවත් එක්කම විශිෂ්ට වුණුවනකින් දැනගන්නවා. එතකොට හටගත්ත දේ ඉතුරු නැතුව නැති වුණු බවට එළඹ සිටි Nirodhe පිළිබඳව දැක්මක් තියෙනවා. මේ දැනගත්ත දේ ඉතුරු නැතුව නිරුද්ධ වෙන බව පිළිබඳ දැනුමක් තියෙනවා. ඒ නිසා අනුත්පාද ධර්මයට ගිහිල්ලා තියෙනවා පංච උපාදානස්කන්ධේ. මෙන්න මේ මට්ටමින් අපිට විශිෂ්ට දර්ශනයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ නිසා මේ ධර්මතා ධර්ම කාරණා ටික කවුරුත් උපකාර කරගන්න මේ විශිෂ්ට කාරණා ටිකම තමන්ගේ ජීවිතයට යොදා ගන්න. ඒ වගේම අපි ඉදිරියටත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ජීවිතයට ගොඩාක් වැදගත් බොහෝ ධර්මපරියායන් කීපයක්ම අපි ඉදිරියට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි ඉදිරියේදී ඒ ධර්මපරියායන් සමග සම්බන්ධ වෙමු. එතකොට අපි මේ කතා කළේ අභිධර්ම පිටකයේ ධම්මසංගමිත්‍රකරණයේ රූපකාණ්ඩය පිළිබඳව. එතකොට අද දවසේදී මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය කරගෙන අපි යෝනිසෝ මනසිකාරාදිය සිද්ධ කරලා බොහොම වටින කුසලයක් සිද්ධ කළා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු පළමුවෙන් සීල කුසල ධර්මයන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ධර්මාචාර්ය අවසරයි මංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට මංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සීල කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කරමු ඉෂ්ඨකාරක ස්ථාන අධිග්‍රහිතාදී සීළු දේවගණ සමූහයාට සීළු දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්තා දෙවියන්ටත් උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ සීල කුසල ධර්මයන් සීල ලෝවැස සත්‍යයන්ට ධර්ම අවබෝධයේ පිණිස හේතු වේවා කියන සත්පුරුෂ ප්‍රාර්ථනාවයි සිද්ධ කරන්නේ. ඒ ධර්මදේශනාවේ දායකත්ව තත්ත්වය දරලා තියෙනවා ඒ නම් සඳහන් කරලා නැති එක මහත්මියක් විසින් ඒ මහත්මිය සහ ඒ පවුලේ සියලු දෙනා නමිනුත් මිය පරලෝක ගිය සියලුම ඥාතීන් සිහිපත් කරගන්න සියලුම ඥාතීන්ටත් මේ පින් හේතු වේවා ඒ ඥාතීන්ටත් අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා ඒ වගේම ඒ මහත්මිය ප්‍රධාන පවුලේ සියලු දෙනාටත් මේ සෑම සියලු දෙනාටමත් මේ සියලු කුසලය ගොහර කටුව භයංකර දුක් සහිත සසරින් එතරව ලබන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න හැම දිනාටම තෙරුවන් සරණයි. Thank you.